34 වන පරිච්ඡේදය මහා පරිනිර්වාණය පසුවදා උදෑසන මහා කස්සප හිමි රාතුන් වහන්සේලාට පණිවිඩයක් යවන්නේ එදින සභා රැස්වීම අවලංගු කළ බවයි උදේ දාණයෙන් පසු කිහිප වතාවක්ම ඔවුන් මුණ ගැසුණු වේහාර කඳු පාමුල සෙවණෙති වනවතුලේ අනුකාරක සභාව රැස්විති. පසුව රහතුන් වහන්සේලා 500 නමක් බුදු හිමියන්ගේ අග්‍ර උපාසිකා විශාකාවන් විසින් නිමවා පිරිනමන අභිනව ආරාමය පූජා උත්සවයට පෙර හැරින් වඩිනු ඇත මේ නව සංකීර්ණයේ සත් මහලින්නතු ප්‍රධාන මණ්ඩපයේ ඇයත් ඇගේ පවුලේ උදවියත් දන් පිළිගන්වා මේ ආරාමය සසුනට පූජා කරයි ඇතිතරම් කල් වේලා ඇති බව තහවුරු කරගන්නට ආනන්ද හිමි සහ සෝපාක හිමියන් කඳු බෑවුමේ පහළට ගමන් ආරම්භයි. පහත නව ආරාම දොරටුවේහි රැස්වන පිරිස දෙස බලති. සිය ගණන් සේවකයන් උත්සවයට අවශ්‍ය කලමනා රැගෙන එන අතර තවත් සිය ගණනක් දජ පතාක කොඩිවැල් හා වෙනත් සැරසිලි වලින් ගොඩනැගිලිවල පිටත හා ඇතුළත බිත්ති සරසන්නට යොසුළු වෙති ආනන්ද හිමි සරසන ලද ඇතුන් 21ක් අනුව එන අස් රිය හා ගව රත දෙසට ඇඟිල්ල දිගු කරයි විශාකාවනු ඇගේ ස්වාමියා වූ පූර්ණවර්ධන සිටානනුත් ඉදිරියෙන් එන හස්තිරාජයා මැත්තේ රන් හා රත් සේදයෙන් හැඩවැටෙදමු චත්‍රයක් යට ගමන් ගනිති. ආඩ්‍ය වූ රණින් සා රත් පිළියෙන් සරසා සිටී. ඒ පිළි නිමක් නැති රතු කැට පුෂ්පරාග දියමන්ති හා මුතු ඔබ්බවා හැඩ වැඩ දමා තිබේ. රතින් වර්ණ පෙවූ කුරුළු පිහාටු එතුගේ විරාජමාන හිස් කිරුලක්සේ සරසවයි. සිටු යුවල හිඳ සිටින විසිතුරු කුඩා මන්දිරයද ඒ පියාටු වලින්ම සැරසෙයි. සුදු සේද සලු හැඳ සිටින බොහෝ පරිවාර කතුන් යෝධ ඇතු ඉදිරියෙන්ද දෙපසින්ද පිටුපසින්ද ගමන් ගන්නේ මල් පියලි විසි කරමින්ය. රත් සහ රන් ජටාවක් බැඳ සිටින ඇත් ගොව්වා ඇතුගේ දෙකන පිටුපස දෙපසට ලාහිඳ තම දෙදනින් හා රන් ආලේප කර ඇති දියමන්ති ඇතුරු ලෝහමය හෙන්ඩුවෙන්ද ඌව පෙරට යොසුළු කරයි. විශාකාව හැම විටම මහා අනර්ගව ප්‍රවිෂ්ඨ වීමට දන්නවා. ආනන්ද හිමි පහත දසුනට අතුදික්ු කර විස්තරයක් කරයි. සෝපාක හිමි හිස සලන්නේ මේ දසුන සැබෑදැයි අවිශ්වාසයකිනි. අනුකාරක සභාවේ අනෙක් රාතුන් වහන්සේලා අනෙක් දෙනම වෙතට පැමිණ පහත නිම්නයේ සිදුවන මේ පෙරහැර දෙස බලා සිටිති. මට දැනටම පෙනෙනවා අපේ අද දවස අති විශේෂයි කියා බත්තිය හිමි පවසයි. දවල් සේදවලින් සැරසී නිරුවත් උඩුකයින් යුතු බෙරවායන් දුසිම් ගණන ගෙලවටා මිනීන් සැරසූ රන් කරපට සහිතව ඉපැරණි වාද්‍ය භාණ්ඩයන් නාද කරති. ඒ අනුව ඒ ආකාරම සැරසුන සංගීත භාණ්ඩ වයන්නෝ බොහෝ දෙනා සංක හා හොරණේ නලා හඬවති. අනෙක් ඇතුන් විසි දෙනා උසවා යන්නේ විශාකාවගේ පවුලේ උදවියයි. ඒ අනුව එන අශ්ව රථවලද තවත් නෑදෑයෝ ගමන් ගනිති. එයට පසුව එන්නේ වස්තු සම්පත් පුරවාගත් ගැල් සියකි ආරාමයේ දිගු කාලීන සුභ සිද්ධිය සඳහා සසුනට පූජා කෙරෙන රන් හා රිදි බඩු ඒ වායේ අසුරා ඇත අමුත්තන් ඔසවා එන අශ්‍රය හා ගැල් නොයෙක් දිශාවෙන් පැමිණ උත්සව ආරම්භයේ තෙක් රැඳවුම් අඩවියක නැවතෙයි ආරාමයේ දොරටුව ඉදිරියෙන්ම මෙන් විසල් සුදු වියනක් මැද ඇත්තේ භික්ෂුන් වහන්සේලා වැඩම කරන තුරු අමුත්තන්ට සෙවන සෑදීමටය රහතුන් වහන්සේලා අටනමද මතක ධාරී භික්ෂූන් දසනමද මා කස්සපෙහිමි සමග තමන්ට වෙන් කරන ලද සෙවණති වදුලට එක්වන්නේ විශාකාව සහ පූර්ණ වර්ධනව සහිත ඇතු එළඹෙන තෙක්ය ඇතුගේ පසකින් රන් හිනි පෙළක් වහාම තැබෙයි සේවකයෙකු සිය ස්වාමිදුව සහ ස්වාමි පුතුන්ට බිමට බසින්නට උදව් කරයි බිමට පාද වූ විට විශාකාවත් සැමියාත් රාතුන් වහන්සේලා වෙතට අවුත් ගෞරවයෙන් වඳಿತಿ විශාකාවෙනි ඔබතුමිය අද හරිම තේජාන්විත දීප්තියෙන් බබලෙනවා විශාකාව වැඳ නැගිටින විට ආනන්ද හිමි පවසයි ඇගේ සැමියා දෙසට හැරෙන උන්වහන්සේ පූර්ණවර්ධන සිටානෙනි ඔබතුමාට අද භාර්යාව සමග ඒමට හැකිවීම මට විශාල සතුටක් යැයි පවසයි ගරු මහා කස්සප හිමියනි ඔබ වහන්සේ අද සාකච්ඡාවට මාද හවුල් කරගන්නවාට ස්තුතියි පූර්ණවර්ධන පවසයි. මොනම හේතුවකටවත් අද මේ රැස්වීම නම් මා මගහරින්නේ නැහැ. අපි එහෙනම් අසුන්ගෙන සාකච්ඡාව ආරම්භ කරමුද? මහා කස්සප හිමි අසයි. රහතුන් වහන්සේලාද මතකධාරී භික්ෂූන් වහන්සේලාද විශාකාවද එගේ සැමියාද තන පෙතෙහි අතුරා ඇති බුමුතුරුණු මැත්තේ හිඳගනිති මේ මොහොතේ ජීවක වෙදදුරු පිරිස වෙතට ඇවිදෙයි මා මද පමා වුණාට සමාවන්න අවසාන මොහොතේ රෝගියෙක් මා සොයාගෙන ආවා රාතුන් වහන්සේලා ඉදිරියේ දන නම වදින ජීවක විශාකා සහ පූර්ණ වර්ධන දිනාටද උණුසුම් ලෙස ආචාර කරයි ඔබතුමාට පැමිණීමට හැකිවීම ගැන සතුටුයි වෙදදුරාණෙනි මහා කස්සප හිමියන් පවසයි ඔබතුමා කිසිසේත්ම පමා නැහැ මහා කස්සප හිමි පිරිස දෙසට හැරි කතා කරයි පසුගිය රාත්‍රියේ අපි සාකච්ඡා කළේ බුදු හිමියන් අවසානයේට කුසිනාරා පුරයට පැමිණි බවයි අද අප බුදු හිමියන්ගේ පරිණිර්වාණය ආදාහණය ධාතුන් බෙදා දීම ගැන සාකච්ඡා කරමු. ගරු ආනන්ද හිමියනි ඔබ වහන්සේ ආරම්භ කරන්නේ නම් යහපති. බුදු හිමියන් අපට අනුශාසනා කළා උන්වහන්සේ සමග මල්ල රජදරුවන්ගේ සල් වනයේට එන්න කියා. උන්වහන්සේ පාචනයෙන් ඊතා දුර්වලවයි සිටියේ. කුසිනාරාවට ආපාගමනින් උන්වහන්සේ ඊටාම වෙහෙසට පත් වෙලයි හිටියේ. අතරමඟදී උන්වහන්සේට විවේක ගැනීමට අපේ 25 වාරයක් නතර වුණා. අන්තිමේදී අප මෙතනට ලන් ඕයේ හිරු බැසගෙන යද්දී උන්වහන්සේ මට පැවසුවා ආනන්දය හිස උතුරටලා සල් ගස් දෙකක් අතර මට සැතපෙන්නට තැන පිළියෙල කරන්න මට වෙහසයි සැතපෙන්නට අවශ්‍යයි කියා යහපති ස්වාමීනි මං පිළිතුරු දුන්නා උන්වහන්සේ වම් පාදය දකුණු පාදය මත මදක් ඉදිරියට තබා මනා සිහියෙන් පැහැදිලි අවබෝධයෙන් සිංහ සෙයියාවෙන් දකුණු ඇලයට හැරි සැතපුණා මේ සල්ගස් හැඳින් වූයේ යුගල නමින් ඒවායේ මුල් එකිනෙකට වෙලිලයි තිබුණේ මේ වන විට බොහෝ සංඝයා වහන්සේලා ගණන් කරන්නට බැරි තරම් පිරිසක් ඒ අවට රැස්වලා සිටියා විශාකාවගේ දැස කඳුලින් පිරී ඇත ඒ කඳුළුවැල් ගලා හැලෙන්නේ බුදුරදුන්ගේ අවසන් හෝරාවන් ගැන කතාව සාවධානව අසා සිටියේදීය. ඇගේ ස්වාමියා පූර්ණවර්ධන ඇගේ අත තම අතින් අල්ලා සෙමින් මිරිකයි. ජීවකගේ දැස්ද කඳුලින් තෙත් වී ඇත. ඔහු ගෞරවයෙන් හිස නමා ගනී. මල් පිපෙන වාරේ නොඋනත් බුදුන් වහන්සේ සැතපුණ සැනින් සල් ගස් යුගල මල් වලින් පිරී ගියා. අනුරුද්ධ හිමි පවසයි. ඒ මොහොතේ පටන් අහසින් මදාරාමල් වැටෙන්නට පටන් ගත්තා. මහා කච්චායන හිමි පවසයි. මහා පරිනිර්වාණය තෙක්ම ඒ මල් ඇදහැළුණා. අපි බොහෝ දෙනා භාවනා කරන්නට වුණා. බක්කුල හිමි පවසයි. අපේ තිසවන් දිව්‍යමය සංගීතයෙන් පිරී ගියා. සඳුන් සුවඳ අවට වාගබේ පිරුණා. පුන්න හිමි පවසයි. හැම අතම මද සොළඟේ සුවඳ හමා ගියා. ආනන්ද හිමි ආරම්භ කරයි. බුදු හිමියන් මට දේශනා කළා මේ සල්මල් මදාරාමල් සඳුන් දිව්‍යමය ගීත තථාගතයන්ට පුද පූජා පිණිස මද තරම් ආනන්දය තථාගතයන්ට ගරු බුහුමන් කිරීමේ හොඳම ආකාරය භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් නිවන් මඟ පෙන්වන ධර්මයට අනුව ජීවත් වීමයි ආනන්දය නුපමාව වීරයෙන් කටයුතු කරන්න කියා උන්වහන්සේ ධම්මාරාම හිමියන්ට මේ වදන්ම දේශනා කළා. ධර්මය පුහුණු කරන්නා ගුරුවරයාට හොඳින්ම ගෞරව කරනවා කියා සෝපාක හිමි පවසයි. උපවාන හිමියන් බුදුන් වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේට පවන් සැලුවා. ආනන්ද හිමි අරඹයි බුදුහිමියන් උන්වහන්සේට පැවසුවා "එවත්නි අහකට වන්න" කියා. උපවාන හිමි ඒ සෙනින් අවාන පසකලා පැත්තකට වුණා. මේ බැතිමත් භික්ෂුව වසර 20කට වඩා බුදුරදුන්ට සේවය කර තිබුණා. මට හිතා ගන්නට බැරි වුණා ඇයි බුදුන් වහන්සේ ඒ විදියට උන්වහන්සේට කතා කළේ කියා. ඉන්පසුව මම බුදුරදුන්ගෙන් විමසුවා උපවාන හිමියන් ඔබ වහන්සේට වසර 20ක් පමණ සේවය කර තිබෙනවා. මේ පිරිණිවන මොහොතේ ඔබ වහන්සේ ඒ හිමියන්ට පසෙකට වන්නට පැවසුවේ ඇයි කියා බුදු හිමියන් යන්තම් සිනාසී පිළිතුරු දුන්නා. ආනන්දය සියලු සක්වල දෙව් බඹුන් තථාගතයන්ට අවසාන ගරු බුහුමන් දැක්වීමට මේ කුසිනාරාවට පැමිණ සිටිනවා. මේ සල් අරණේ යොදුන් 96ක් තරම් දුරක් වනතුරු ගසක පල්ල තරම්වත් ඉඩක් ඉතුරු නොකර දෙව් බඹුන් රැස්ව සිටිනවා. ඒ අය පැමිණිලි කරනවා මේ අසාමාන්‍ය විසල් උපවාන රහතුන් වහන්සේ ඒ උදවියට තථාගතයන් දැක ගන්නට ඇති ඉඩකඩ වළක්වනවා කියා. එම නිසා මම එම හිතවත් භික්ෂුවට පසකට වන්නට කීවා. ඒ භික්ෂුණම කිසිම වරදක් කර නැහැ. බුදුන් වහන්සේ වරක් පැවසුවා කල්ප ගණනකට පෙර උපවාන තෙරුන් පෙර බුදු වූ විපස්සී බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන්නටපත් වූ මුර දේවතාවෙක් බව පුන්නහිමි පවසයි. මේ නිසා උන්වහන්සේ වසර 20කට අධික කාලයක් අප බුදු හිමියන් බලාගත්තා. ආනන්ද හිමි කතාව කරගෙන යයි. මේ වෙලාවේ මන් බුදු හිමියන්ගෙන් ඇසුවා පරිණිර්වාණයෙන් පසු උන්වහන්සේට වන්දනාමාන කරන්නට කැමැති භික්ෂුන් වහන්සේලා සහ අනෙක් බැතිමතුන් කොතැනකට යා යුතුද කියා උන්වහන්සේ දේශනා කළ ආනන්දය ඔවුන්ට ඒ සඳහා යා හැකි ස්ථාන හතරක් තිබෙනවා තථාගතයන් වහන්සේ උපන් ලුම්බිනි සල් උයන තථාගතයන් වහන්සේ උතුම් නිවන් අවබෝධ කරගත් බුද්ධ ගයාවේ බොමැඩ තථාගතයන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය මුලින්ම දේශනා කළ සාරානාත්හි මිකදාය තථාගතයන් නොදුරේම පිරිනිවන් පාන මේ කුසිනාරාව මේවා නිවන් දැකීමට ආධ්‍යාත්මික අවබෝධය ලැබීමට නොපිරිහෙලා වීරයෙන් කටයුතු කරන සියලු ශ්‍රද්ධාවන්ත උදවිය වන්දනාමාන කළ යුතු තැන් හතරයි ඒ උතුම් පූජනීය ස්ථාන හතර දෙක වන්දනා කරන අය මරණින් පසු සුගතිවලම උපත ලබන්නට වාසනාවන්ත වනවා කියා ඔබ වහන්සේ මේ අවස්ථාවේ බුදු හිමියන්ගෙන් තවත් ප්‍රශ්න ඇසුවා කියා මා අසා තිබෙනවා උපාලි හිමි පවසයි එය නිවැරදි මා ඇසුවා ආනන්ද හිමි පිළිතුරු දෙයි මා මුලින්ම ඇසුවා ස්වාමීනි අප ස්ත්‍රීන් කෙරෙහි කොයි ආකාරයෙන් හැසිරිය යුතුද කියා උන්වහන්සේ දේශනා කළා ඔවුන් නොදකීමෙන් ආනන්ද කියා මට වැටහෙනවා ඔවුන් නොදකීමෙන් අපට ආශාවන් ඇතිවන්නේ නැහැ ස්වාමීනි එසේ නොදක නොහැකි නම් කුමක් කළ යුතුද කියා මා ඇසුවා ඔවුන් සමග කතා කරන්නට එපා ආනන්ද යයි බුදුහිමියන් පිළිතුරු දුන්නා. භික්ෂුවක් පිටුසිඟා වඩින විට ස්ත්‍රීන් මුණ ගැසෙන බව උන්වහන්සේ දන්නවා. ඒ නිසා ඔවුන් මගහැරීම උගහටයි. ඒ පිළිතුරෙන් මන් වටහා ගත්තේ ස්ත්‍රීන් සමග කතා කිරීමෙන් හිතවත්කම් ඇති වී ඒ හිතවත්කම් වලින් බැඳීම් ඇති වී ඒන් ආශාවන් ඇතිවනවා කියයි ස්වාමීනි අපට යම් අවස්ථාවක කතා නොකර නොහැකි වුවහොත් කුමක් කරන්නද කියා මා විමසුවා. උන්වහන්සේ පිළිතුරු දුන්නා ආනන්ද සිතන්න හැම ස්ත්‍රියක්ම ඔබේ මව, ඔබේ නැගණිය, ඔබේ නැන්දනිය, ඔබේ දියණිය, ඔබේ සොහොයුරිය කියා ඒ වගේම සිහියෙන් සිටින්න. මේ පිළිතුරට විශාකාව සිනාසෙයි කතා කරයි. මමත් ස්ත්‍රියක් මන් මුළු ජීවිත කාලය මුළුල්ලේම භික්ෂූන් වහන්සේලා සමග කටයුතු කර තිබෙනවා. ඒ හැම භික්ෂුවක්ම සිටුවේ මන් මවක හෝ සහෝදරියක් කියා භික්ෂූන් වහන්සේලාට සේම උන්වහන්සේලාට සේවය කරන්නට කැමති කාන්තාවන්ටත් උපකාරය වන මෙවන් අවවාදයක් බුදුහිමියන් දීම ගැන මම ඊටාම සතුටුයි බුදුන් වහන්සේ පැවසුවානි ස්ත්‍රී පුරුෂ දෙපිරිසම එක සමානය කියා අපි තුල తాවකාලික භෞතික ඇඳුම් පමණයි වෙනස් ආනන්ද හිමි යලි දිග සුසුමක් කියලා කතා කරයි මගේ ඊළඟ ප්‍රශ්නය ඌයේ බුදු හිමියන් පිරිනිවන් පෑපසුව උන්වහන්සේගේ ශ්‍රී දේහයට අපි සැලකිය යුතු වන්නේ කොහොමද කියායි උන්වහන්සේ පිළිතුරු දුන්නා ආනන්ද තථාගතයන්ගේ ශ්‍රී දේහයට ගරු ගෝමන් කිරීම ගැන තැවෙන්නට එපා ඒ වෙනුවට වීරයෙන් නොපමාව නිවනට කටයුතු කරන්න තථාගතයන්ගේ පිරිනිවීමෙන් පසු බ්‍රාහ්මණයන් සහ නැනවත් ගෘහපතියන් තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට ගරු බොහොමන් දක්වන කටයුතු කරාවි කියා මගේ ඊළඟ ප්‍රශ්නය කලින් ප්‍රශ්නයට සම්බන්ධ එකක් බ්‍රාහ්මණයන් සහ ගෘහපතියන් ඔබ වහන්සේගේ ආදාහන කටයුතු කළ යුත්තේ කෙසේද බුදු හිමියන් දේශනා කළ ආනන්ද චක්‍රවර්ති රජ කෙනෙකුන්ට දක්වන ගරු බොහොමන් තථාගතයන්ටද දැක්විය හැකි කියා මන් අනතුරුව ඉතා ගෞරවෙන් ඇසුවා ස්වාමීනි චක්‍රවර්ති රජ කෙනෙකුන්ගේ භෂ්මාවශේෂවලට සලකන ආකාරය කුමක්ද කියා බුදුහිමියන් දේශනා කළ ආනන්දය චක්‍රවර්ති රජ කෙනෙකුන්ගේ සිරුර අලුත්ම කසි සලු වලින් වෙලෙනවා ඊළඟට එය කපු පුළුන් වලින් එතිය යුතුය එයට මත්තෙන් තවත් කසි සලු සහ කපු පුළුන් මේ ආකාරයට කසි සලු සහ කපු පුළුන් 500 වාරයක් ආවරණය කරනවා ඊළඟට එය තෙල් බරණියක බහාලනවා මේ බරණියත් වැස්මත් දෙකම රණින් කළ ඒවායි එයින් පසු එය නොයෙකුත් සුවඳ ලී වර්ගයෙන් කළ දරසෑයක තබා ඒ චිතකයට ගිනි දල්වනවා චක්‍රවර්ති රජ කෙනෙකුන් සිහිපත් වීමට හරස් වන සතරමන් සන්ධියක ස්තූපයක් ගොඩනගෙනවා ධාතුන් නිදන් කිරනවා මේ ස්තූපයට සුවඳ මල් සුවඳ දුම් පූජා කිරීමට මිනිසුන් එනවා ඒ අය තථාගතයන්ගේ ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කර ගෞරව දක්වනවා මෙවන් බැතිමත් ජනයා ඒ ක්‍රියාවන්හි ඵල ලබා බොහෝ කල සතුටු වනවා. භෂ්මාවශේෂ ස්තූපයක තබා ගෞරව ලැබිය යුතු පුද්ගලයන් සතර දෙනෙක් ගැන උන්වහන්සේ දේශනා කළා. ආනන්ද හිමි තවදුරටත් පවසයි. ඒ අය තමා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදුරයන් ආර්ය ශ්‍රාවක රාතුන් වහන්සේලා සහ චක්‍රවර්ති රජුන් ඔබ වහන්සේ ඇසූ ප්‍රශ්නවලට බුදු හිමියන් පිළිතුරු දුන් විට ඔබ වහන්සේට හැඟුණේ කෙසේද? බක්කොළ හිමි විමසයි. මට ඊටාම අසරණ බවක් දැනුණා. බුදු හිමියන්ගේ අග්‍ර උපස්ථායක හිමි පිළිතුරු දෙයි. මා ඉක්පිනින්නට ආසන්න බව මට දැනුණා. මේ බුදුන් වහන්සේ ඉදිරියේ නොකලියුතු බවත් මා දැන සිටියා. මා හැකි ඉක්මනින් ඒ අසල ඇති මණ්ඩපේ පසුපසට ගොස් එහි දැව කුළුණක් අල්ලා ගත්තා. එතනදී තමයි මා වඩාත් හැඟීම් බල වූයේ. ඒ වන විට මා තවමත් පුහුණුවන සසුනෙහි තවම වෙර වීරියය දරන කෙනෙකි. මට මේ තරම් දයාව කරුණාව දැක්වූ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙලොව හැර යාමට ආසන්නයි ඊළඟට බුදුහිමියන් විමසුවා ඔබ වහන්සේ කොහේද කියා අනුරුද්ධ හිමි පවසයි උන්වහන්සේ දැන සිටියා ඔබ වහන්සේ අසරණව ශෝකවන බව එහිමයි එක් භික්ෂු නමක් මා සොයාගෙන ඇවිත් කීවා ආනන්ද හිමියනි බුදුන් වහන්සේ කතා කරනවා කියා මා සිහි එළවාගෙන බුදු හිමියන් ඉදිරියට ගියේ කඳුළු සඟවා ගන්නට තෙත් කරමින් උන්වහන්සේ දේශනා කළා ආනන්ද හඬන්න දුක් වන්නට එපා මා කලිනුත් ඔබට කීවානේ සියලු සත්වයන් මරණයෙන් වෙන් වෙනවා අපට හිතවත් ආදරය කරන සියලු අයගෙන් වෙන් වනවා කියා ආනන්ද මේ ලෝකයේ හටගන්න හැම දෙයක්ම ජරාවටපත් වී විනාශ වී යනවා එසේනම් තථාගතයන්ගේ සිරුර පවා ජරාවටපත් වී විනාශ වී යනවා. එය සිදු නොවි පවතින්නේ කෙසේද? එය සිදුවිය නොහැකි කියා උන්වහන්සේ තවදුරටත් දේශනා කළා. දැන් දිගු කාලයක්ම ඔබ තථාගතයන් ඇති නැති හා නැති තැන තථාගතයන්ට භක්තියෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සේවය කළා. ආනන්ද ඔබ බොහෝ කුසල් රැස් කරගෙන තිබෙනවා විදසුන් වඩන්න සියලු කෙලෙස් නසා ඉක්මනින්ම රහත් විය හැකි කියා මේ වදන් ඇසුනාම මට යම් කිසි ධෛර්යයක් ආවා නමුත් තවමත් මට මානසික අවපාතය දැනුණා දරා ගන්නට වාව ගන්න බැරි බව මට දැනුණා මන් බුදු හිමියන් දෙස බැලුවාම උන්වහන්සේ ඒ දීප්තිමත් ඈසින් මා දෙස බලා සිනාසුණා. උන්වහන්සේගේ ශක්තිය කරුණාව මා වෙතට ගලා එනු මට දැනුණා. ඊළඟට උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කළා. මහණෙනි ආනන්ද නැනවත් බුද්ධිමත් මේ භික්ෂු භික්ෂුණීන්ට උපාසක උපාසිකාවන්ට රජවරුන්ට ඔවුන්ගේ ඇමතිවරුන්ට වෙනත් නිකායක ගුරුවරුන්ට තථාගතයන්ගේ සිරුර දැකීමට ලන් වීමට මෙය අවස්ථාවක් බව ආනන්ද දන්නවා බුදු හිමියන් මගේ ಗುಣ වර්ණනා කර චක්‍රවර්ති රජ කෙනෙකුගේ ගුණාංග සතර විස්තර කළායින් පසු මන් බුදු හිමියන්ගෙන් විමසුවා මේ තරම් විශාල මහා නගර තිබෙද්දී කිසිවෙකුත් නොදන්නා කුඩා නගරයක් පිරිනිවන් පාන්නට තෝරාගත්තේ ඇයි කියා බුදුහිමියන් දේශනා කළා ආනන්ද මෙය කුඩා වැදගත්කමක් නැති නුවරකයි කියන්නට එපා ඈත අතීතයේ මහා සුදස්සන නම් චක්‍රවර්ති රජ කෙනෙක් මේ කුසිනාරා නුවර අගනුවර කරගෙන ජීවත් වුණා. එය එක් කාලයක ඊටාම සුකෝපභෝගී ආඩ්‍යයෙන් පිරි මධ්‍යස්ථානයක් ඒ බොහෝ යහපත් ජීවිත තිබුණා කුසිනාරාවේ අතීත අසිරිය විස්තර කළ උන්වහන්සේ දේශනා කළා රාත්‍රී තුන්වන යාමයේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව මේ නගරයේ කිසියම් කෙනෙක් තථාගතයන් වහන්සේට තවමත් අවසාන ගරු බොහොමන් දක්වා නැත්නම් මේ අවසාන පැයේ හෝ ඉන්න කියන්න නැතිනම් ඔවුන් මා මෙහි පැමිණ සිටියදී ඒ අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන නොගත්තාය කියා පසුව පසුතැවෙන්නට වේවි. බොහෝ රාත්‍රී වී තිබුණත් මම උන්වහන්සේගේ ඉල්ලීම ආකාරයට කටයුතු කළා. මා කුසිනාරාවට ඇතුළු වන විට මල්ල රජදරුවන් රැස්වීම් ශාලාවේ රැස්වීමක බව මා දැනගත්තා. මා එහි ඇතුළු වී ඔවුන් ඉදිරියේ සිටගත්තා. මගේ පණිවිඩය ඇසූ විට කුමාරවරුන් ඔවුන්ගේ භාර්යාවන් දූ පුතුන් ශෝකයෙන් කම්පා වුණා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන බව අසා ඉක්පිනින්නට හඬන්නට වැළපෙන්නට වුණා. ඊළඟට ඒ හැමෝම උන්වහන්සේට ගෞරව පුද කරන්නට සල් උයනට යන්නට පිටත් වුණා. ඒ අය එන විට මට වැටහුණා එක් එක්නා බැගින් උන්වහන්සේ වෙතට යවන්නට ගියොත් බොහෝ කාලය වැය වෙනවා කියා. ඉතින් මා පවුල් හා කණ්ඩායම් වශයෙන් ඒ අය උන්වහන්සේ වෙතට යවුවා. මේ මල්ල රජදරුවන්ගේ විශේෂ අවස්ථාව රාත්‍රී ප්‍රථම යාමයේ අවසානයට පෙර අවසන් වුණා. අපට සුබද්‍ර නම් පිරිවැජියාගෙන පවසන්න මහා කච්චායන හිමි ඉල්ලා සිටියා. මේ බුදු හිමියන්ගේ පිරිනිවීම අසා භික්ෂූන්ට තමන්ට අභිමත දෙයක් කළ හැකි කී සුබද්‍ර හිමියන් නොවන බව පැහැදිලි කළ යුතුය. මහා කස්සප හිමි පවසයි. ඔහු පිළිබඳ ඒ සිදුවීම හා ඒ හිමියන් භික්ෂූන්ට දුන් නරක අවවාද නිසාම තමයි අප මේ ප්‍රථම සංගායනාව පවත්වන්නට හේතු උනේ. එහෙමයි විනය නීති යලි ස්ථාපනය කරන්නට අවශ්‍ය උනේ ඒ පිළිබඳව යම් සැකයක් ඇත්නම් ඒවායේ වැදගත්කම අදාළත්වය තහවුරු කිරීමටයි අදට පමණක් නොවේ හැම දාටම බුදුන් වහන්සේ ඇතිව හෝ නැතිව ඒ විනය නීති තබා ගැනීමයි අවශ්‍ය උනේ උපාලි හිමි පවසයි ගරු ආනන්ද හිමියනි කරුණාකර ඉදිරියත් පවසනවාද සභාපති හිමියන් ඉල්ලා සිටි ආනන්ද හිමි ඒ දෙසට හිස සලා එකඟ වෙයි එසේම උන්වහන්සේ ජීවක විශාකා හා ඇගේ සැමියා දෙසද බලා සිනාසෙයි. මේ සාකච්ඡාවෙන් ඔවුන් සසල වූ බව පැහැදිලිය. සුභද්‍ර ධනවත් බ්‍රාහ්මණ පවුලකින්නා පරිප්‍රාජකෙක් ආනන්ද හිමි ආරම්භ කරයි. ඔහු බොහෝ ගුරුන්ගේ ඉගැන්වීම් අනුගමනය කරමින් තනින් තන ගමන්ගත් ආජීවකෙක් ඒ ඇතම් ගුරුන් ගැනත් අපි කලින් සාකච්ඡා කළා. බුදු හිමියන් පිරිනිවන් පෑමට ලන්නු අවස්ථාවේ සුපත්‍රට සිතුණා බුදු හිමියන් දකින්නට. සුපත්‍රගේ කර්මයේ ක්‍රියාකාරී වූ හැටි පුදුම එළවන සුළුයි. අනුරුද්ධ හිමි පවසයි. ඊට එකඟත්වයේ පළ කරන ආනන්ද හිමි කතාවේ ඉතිරිය පවසයි. සුපත්‍ර මල්ල රජදරුවන්ගේ සල් උයනේදී මා වෙතට ආවා. ඇවිත් මට කීවා මා අසා තිබෙනවා නොයෙකුත් ගුරුවරුන්ගෙන් පිරිවැජියන්ගෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මෙලොවට පහළවන්නේ ඊටාම විරලව කියා අද රැ පස්චිමයාමේ ශ්‍රමණ ගෞතමයන්ගේ පරිනිර්වාණය සිදුවනවා මගේ මනසේ අවිනිශ්චිත තත්ත්වයක් ප්‍රශ්නයක් මතුවී තිබෙනවා ඉතින් මේ මගේ මනසේ ඇති අවිනිශ්චිත තත්ත්වය දුරු කර මනස පැහැදිලි කරගන්නට ශ්‍රමණ ගෞතමයන්ගේ දහමට හැකි වෙතයි මා තුල විශ්වාසයක් තිබෙනවා කියා මට පෙනුනේ සුභද්‍ර කවුරු මොනවා කීවත් Tamanගේ ලබ්ධියේ එල්බ සිටින කෙනෙක්ය කියා ඉතින් මන් පිළිතුරු දුන්නා මිතුරු සුභද්‍ර මේට ඉඩ දෙන්නට බෑ භාග්‍යවතුන් වහන්සේට වෙහෙසයි කරදර කරන්න එපා මා පැවසුවා. සුභද්‍ර එයට ඇහුම් කන් දුන්නේ නැහැ. තව దేవතාවක්ම බුදු හිමියන් දකින්නට අවසර ඉල්ලුවා. මා ඒට ඉඩ දුන්නේ නැහැ. අප සිටියේ වැඩි ඈතක නොවන නිසා බුදු හිමියන්ට අපේ සංවාදය ඇසුණා. උන්වහන්සේ මට කතා කර කීවා ආනන්ද ඒ බමුණන්ට මා දකින්නට ඉඩ නොදීම හරි නැහැ. ඔහු මට කරදර කරනවා නොවේ. සැක දුරු කර ගැනීමයි ඔහුට අවශ්‍ය. මා ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නම්. එවිට ඔහුට වැටහේවි. කියා මන් සුබද්දට කීවා බුදු හිමියන් උන්වහන්සේ සමග කතා කරන්නට සුබද්දට අවසර දුන් බව සුබද්ද උන්වහන්සේට වැඳ එකත් පස්ව හිඳ මෙසේ කීවා ගරු ගෞතමේනි බොහෝ ආගමික නායකයන් ඉන්නවා ඔවුන්ට බොහෝ අනුගාමිකයන් කීර්තිය ප්‍රසිද්ධිය තිබෙනවා ඒ අයගෙන් කවුරුන් හෝ ඇතැම් අය හෝ කිසිවෙකුට Taman දන්නවා යයි කියන සත්‍ය ගැන අවබෝධයක් දැනුමක් තිබෙනවාද කියා බුදු හිමියන් පිළිතුරු දුන්නා සුපත්‍ර අන් ගුරුන්ගෙන මෙම ප්‍රශ්නය විමසන්නට එපා. එය සුදුසු නැහැ. තවද මට වෙනත් ගුරුවරුන් ගැන සාකච්ඡා කරන්නට වෙලාවක් නැහැ. මගේ ධර්මය අසා මා කියන දේ සිතේ රඳවා ගන්න කියා බුදුහිමියන් පිළිතුරු දුන්නා. ඒ අවස්ථාවේ උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සුපත්‍රට පහදා දුන්නා. බුදු හිමියන් තව දුරටත් කියා දුන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති කිසියම් දර්ශනයක් වුවත් එය සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරහත් ඵල ලබන්නට උදව් වන දෙයක් නොවේ. මෙම ඵල ලැබූ අය ඇත්තේ බුද්ධ ශාසනයේම පමණයි. මේ සසුනේ පැවිදි වූවන් හරි හැටි ඒ ධහම කියා දෙනවා නම් මේ ලෝකයේ හැම විටම රාතුන් සිටීවි. මේ දෙසූ පසු සුපත්‍ර බුදු හිමියන් අමතා කීවා ස්වාමීනි තථාගත වූ බුදුරජාණන් වහන්සේ ධර්මය මනාව පැහැදිලිව දේශනා කළා. මා දැන් බුදුන් දහම් සඟුන් සරණ යනවා. මම යටත්ව නිහතමානීව ඔබ වහන්සේගෙන් බුදු සසුනේ පැවිදිවන්නට අවසර ඉල්ලා සිටිනවා කියා බුදුහිමියන් සුබත්තට කීවා වෙනත් දාම විශ්වාස කළ අය බුදු සසුනේ පැවිදි වීමට නම් මාස 4ක් පරිවාසයේ විසිය යුතුය. ඒන් පසු භික්ෂුන් වහන්සේලා ඒ තැනැත්තාගෙන සෑහීමකටපත් වෙයි නම් ඔහුට පැවිදි විය හැකියි කියා අවශ්‍ය නම් මා වසර 4ක් උනත් ඉන්නම් කියා සුභද්‍ර සතුටු සිතින් කීවා. බුදු හිමියන් පැවසුවා එහෙනම් ආනන්ද සුභද්‍රව ශාසනයට ඇතුළත් කරගන්න කියා මන් යාපති ස්වාමීනි කියා කීවා. සුභද්‍ර බුදු හිමියන් ඉදිරියේ නැමි වෙන්දා ඔහුගේ දැස් කෘතඥතාවයේ කඳුලින් පිරීලා ඔහු නැගිට පසු මන් ඔහුව පිටතට ගෙන ගොස් පැන් සලා සිරුරෙහි අනිත්‍යතාවය ගැන මෙනෙහි කරන ගාතාවක් කියවා හිස් රැවුල් බා කසාවත් ඇන්දෙව්වා තුන් සරණයෙහි පිහිටවා යලි බුදුහිමියන් වෙතට කැඳවාගෙන ආවා බුදුහිමියන්ම ඔහුට පැවිදි භාවයේදී භාවනාවට කමඨහන් දුන්නා සුභද්‍ර හිමි හුදකලාවම වතුලකට ගොස් නිවන් දැකීමේ අභිලාෂයෙන් භාවනා කරන්නට වුණා. ඊතා කෙටි කාලයකින් සුභද්‍ර හිමි රහත් ඵලයේ ලැබුවා. බක්කොළ හිමි පවසන්නේ සිනාවකිනි. උන්වහන්සේ තමයි බුදු හිමියන්ම අවසානයේට මහාන කළ භික්ෂුව මහා කච්චායන හිමි පවසයි. බුදුන් වහන්සේ ඔබ වහන්සේට මේ අවස්ථාවේ යම් උපදෙස් වගයක් දුන්නා නේද? උපාලි හිමි විමසයි. එහිමයි ආනන්ද හිමි පිළිතුරු දෙයි. උන්වහන්සේ පැවසුවා තථාගතයන්ගේ පරිණිර්වාණයෙන් පසු සංඝයා වහන්සේලාගේ කැමැත්ත අනුව කුඩා අනු කුඩා විනය නීති වෙනස් කරගත්තාට කමක් නැහැ කියා එම විනය නීති මොනවාද කියා ඔබ වහන්සේ ඇසුවේවත් නැහැ නේද? උපාල හිමි පවසන විට ආනන්ද හිමි ඔව් කියන්නට මෙන් හිස වනයි. අපි මේ සංගායනාවේ මුලදීම බුදුරදුන් පනවා වදාළ විනය නීති ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට එකඟ වුණේ ඒකයි මහා කස්සප හිමි පවසයි. එය නැනවත් තීරණයක් උපාලි හිමි පවසයි. බුදු හිමියන් තවදුරටත් මට පැවසුවා සංඝයා වහන්සේලා එකිනෙකාට අමතන ආකාරය කැමැතිනම් වෙනස් කරන්න කියා ආනන්ද හිමි ආරම්භයි ඒ කාලයේ දෙටු කනිටු හිමිවරුන් එකිනෙකා ඇමතුවේ ආ උසෝ කියා උන්වහන්සේ දේශනා කළ එතෙන් පටන් දෙටු භික්ෂූන් වහන්සේලාට කනිටු අය නමින් ආමන්ත්‍රණය කළ හැකිය කියා ඒ නැත්නම් මිතුර කියා ලාබාල භික්ෂූන් වැඩිහිටි භික්ෂූන්ට බන්තේ ආ යස්මා ස්වාමීනි යයි අමතන්න කියා වැඩිහිටි භික්ෂුණීන් බාල භික්ෂුණීන්ට නමින් හෝ භගිනි හෝ බදන්ති කියා ඇමතිය හැකියි. ලාබාල භික්ෂුණීන් වැඩිහිටි අයට ආය නමින් ඇමතිය යුතුය. මේ වෙලාවේ චන්න පිළිබඳ සාකච්ඡාවක් ඇති වූවා නේද? සෝපාක හිමි විමසයි. එහිමයි පෙර බෝසතුන්ගේ රතාචාර්යා වූ චන්න හැම විටම සිටුවේ තමා අන් අයට ඉහලින් සිටිය යුතුය යන උඩකු මානයෙන් මහානවී වසර 45ක් වූවත් තවමත් ඔහු අනෙක් භික්ෂූන්ව පාලනය කරන්නට තෙත් කළා මා බුදු හිමියන්ගෙන් ඇසුවා ස්වාමීනි චන්න ගැන කුමක් කරන්නද කියා මගේ පරිණිර්වාණයෙන් පසු තවදුරටත් අකීකරුනම් චන්නට බ්‍රහ්ම දණ්ඩණය පනවන්න කියා උන්වහන්සේ පිළිතුරු දුන්නා ස්වාමීනි බ්‍රහ්ම දණ්ඩණය කුමක්ද චන්න භික්ෂුවට මොනවා අවශ්‍ය වුණත් කතා කළත් අනෙක් භික්ෂූන් ඔහු සමග කතා නොකළ යුතුය. අවවාද අනුශාසනා නොකළ යුතුය. මේ නිහඬ දඬුවම හැඳින්වෙන්නේ බ්‍රහ්ම දණ්ඩන නමින්ය. එය නියම කෙරෙන්නේ කලාතුරකින් වූවත් මේන් අර වැරදිව හැසිරෙන භික්ෂුව එක්කෝ වෙනස් වනවා එක්කෝ සිවුරු හැර යනවා මේ තමා බුදු හිමියන් පැන වූ අවසන් වෙනේ නීතිය ආනන්ද හිමියනි ඔබ වහන්සේටයි මේ දඬුවම ක්‍රියාත්මක කිරීම පැවරුවේ බද්දිය හිමි පවසයි තථාගතයන්ගේ පිරිනිවීමෙන් පසු මා මේ අවසන් ඉල්ලීම චන්න කෙරෙහි ක්‍රියාත්මක කළා චන්න හොඳටම බිඳුණා කාලයක් ඔහු මේ දඬුවම ගැන සිතමින් හුදෙකලාවම බරණැස සිටියා ආනන්ද හිමි පිළිතුරු දෙයි අන්තිමේදී වරද තීරුම්ගත් උන්වහන්සේ ඔබ වහන්සේ වෙතට උදව් ඉල්ලාගෙන ආවා නේද? මහා කච්චායන හිමි විමසයි. චන්නට හැඟුණා ඔහුට තේරෙන ආකාරයට ධර්මය කියා දෙන්න හැකි මටයි කියා. කොසඹෑ නුවර ගෝසිතාරාමයේදී මා මුණගැසෙන්නට උන්වහන්සේ පැමිණියා. ආනන්ද හිමියනි මට අවවාද අනුශාසනා දෙන්න මට තේරෙන ආකාරයට ධර්මයේ දේශනා කරන්න කියා ඉල්ලා සිටියා. චන්නගේ මේ වෙනසින් මා සතුටු වුණා. මන් කීවා සමන් දෙන්න චන්න ඔබට ධර්මයේ තේරුම් ගන්න හැකි කියා. චන්නට ඒ මොහොතේ තේරුණා Tamanට ධර්මය වටහා ගන්නට ශක්තිය ඇති බව. බක්කුල හිමි පවසයි. ඔහු තුල මතු වුණ ප්‍රීති සුඛ හැඟුම මට පෙනුණා. ඉන්පසු මා ධර්ම දේශනා කළා. පසුව චන්න රාත් ඵල ලැබුවා. ඔහුට අවශ්‍යතාවයේ තිබුණේ ඔබ වහන්සේකින් ධර්මය ඇසීමටයි. සෝපාක හිමි පවසයි. මා එවිට රහත් ඵල ලබා නොසිටියත් බුදු හිමියන්ගේ ඒ බලකතු වදන් චන්න තුල වෙනසක් ඇති කළා නිවන් අවබෝධ කරගන්නට තරම් ආනන්ද හිමි එක් කරන්නේ නිහතමානීවය රාතුන් වහන්සේලාසේම අන් අනුත්තන්ද හිස් නමන්නේ එය මෙනෙහි කිරීමකටය මහා කස්සප හිමි කතා කරයි ඒ මතකයට ස්තුතියි ආනන්ද හිමියනි බුදු හිමියන් දැන සිටියා තම ආදි මිතුරාට ඔබට උදව් කළ හැකිය කියා ඉතින් ඔබට ඒ දූත මෙහෙවර බාර දුන්නා කරුණාකර ඔබ වහන්සේ නැවතූ තැන් පටන් කියන්න අනතුරුව බුදුන් වහන්සේ භික්ෂූන් අමතා කීවා මහණෙනි බුද්ධ ධම්ම සංඝ හෝ නිවන් මාර්ගය හෝ පුහුණුව ගැන හෝ ප්‍රශ්න සැකතැන් ඇත්නම් දැන් මගෙන් විමසන්න මා සිටියදී තසන්නට බැරුණායයි පසුව පසුතැවෙන්නට එපා කියා ඒ අවට පිරුණ නිසලතාවය මට තවම මතකයි අනුරුද්ධ හිමි පවසයි කිසි කෙනෙක් එකදු වචනයක්වත් කීවේ නැහැ මන් හිතුවේ එහෙම උනේ උන්වහන්සේ කෙරෙහි සැලකිල්ලක් ලෙස කියායි බක්කුල හිමි පවසයි බුදු හිමියන්ම පිරිනිවන් මංචකයේදී වෙහෙසටපත් කරන්නට කිසිම අයෙකුට අවශ්‍ය නොවූ නිසා කියායි. බුදු හිමියන් යලිත් වතාවක් භික්ෂූන්ගෙන් මේ ප්‍රශ්නයම ඇසුවා ආනන්ද හිමි පවසයි. ඒත් කිසිවෙක් කතා කළේ නැහැ. දෙවැනි වතාවට ඇසුවත් හැම දිනාම නිහඬවම සිටියා. අන්තිමේදී උන්වහන්සේ දේශනා කළ සමහර විට තථාගතයන්ට ඇති ගෞරවේ නිසා කෙලින්ම මගෙන් විමසන්නට බැරි නම් මිතුරෙකු මාර්ගයෙන් අසන්න කියා ඒත් නිහඬයි මන් අන්තිමේදී උන්වහන්සේට කීවා ස්වාමීනි කොයිතරම් අසිරියක්ද එකම භික්ෂුවකටවත් බුදුන් වහන්සේ ගැන හෝ ධර්මය ගැන හෝ සංඝයා ගැන හෝ මාර්ගය ගැන හෝ පුහුණුව ගැන ප්‍රශ්නයක් නැහැ කියා උන්වහන්සේ කරුණාවෙන් මා දිස බලා කීවා ආනන්ද ඔබ මේ කියන්නේ භක්තියෙන් තථාගතයන් නිසකවම දන්නවා කිසිම භික්ෂුවක් වෙත බුද්ධ ධම්ම සංඝ හෝ මාර්ගය ගැන හෝ පුහුණුව ගැන හෝ ප්‍රශ්නයක් නැහැ කියා මේ දහස්කන භික්ෂූන් වහන්සේලා අතර අඩුම තරමින් හැම දිනාම සෝවාන් ඵල ලැබූ අයයි ඒ කිසිවෙකුත් අගතිවල දූ ගතිවල යලි ඉපදෙන්නේ නැහැ. ඒ අය අවශ්‍ය තලවල ඉපදෙනවා. ඒ නැත්නම් නිවන් මඟ අවබෝධ කරගන්නවා. සක්‍රුදාගාමි, අනාගාමි, අරහත් ඵල ලබා නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියා ඊළඟට භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ පැවසුවා මහණෙනි දැන් මම ඔබට මෙය පවසන්නම් සියලු සංස්කාරයෝ නැසෙන සුළුය ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න ආනන්ද හිමියෝ මේ කියමන අවසන් කර දැස්පියා හිස නැඹුරු කරගනි ඒ තමා බුදු හිමියන්ගේ අවසාන වදන් ඔහු පවසන්නේ රහසින් මිනි සුළු මොහොතකට පසු උන්වහන්සේ නැවත අමතයි දකුණු ඇලයට හැරි සිංහ සෙයියාවෙන් සැතපුන බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුණා. ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය යන ධානයන්ට සමවැදුණා. සතරවැනි ධානයෙන් ආකාසානං ඡායතනයට, එයින් විඥානං ඡායතනයට, එයින් ආකින්චඤ්ඤායතනෙට එතනින් නීව සංඥා නා සංඥායතනෙට සමවැදී එතනින් නිරෝධ සමාපත්තියට සමවැදුණා මට මේ தત્ත්වය ගැන කිව හැකි ඒ මා එම தત્ත්වයටපත් වූ නිසා නමුත් ඒ අවස්ථාවේ මා රාත්පලේ ලබාගෙන සිටියේ නැහැ බුදු හිමියන්ගේ සිරුර ඊටාම නිසල වූ නිසා උන්වහන්සේ ජීවමානද කියාවත් දැන සිටියේ නැහැ. උන්වහන්සේ හුස්ම හෙලනවත් පෙනුනේ නැහැ. ඉතින් අනුරුද්ධ හිමියනි මන් ඔබ වහන්සේකින් ඇසුවා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවාද කියා මන් පිළිතුරු දුන්නා ඇවැත්නි ආනන්ද භාග්‍යවතුන් පිරිනිවී නැහැ උන්වහන්සේ සිටින්නේ නිරෝධ සමාපත්තියනුයි මම භාවනානුයෝගීව උන්වහන්සේ මේ தത്വයට පත්වන තෙක් ඒ සමගමයි සිටියේ. ඒ නිසා සිදුවන්නේ කුමක්දයි මා දැන සිටියා. මෙතෙන් පටන් මා ආපසු ආ අතරේ බුදු හිමියන් තනිවම ඉදිරියට ගියා. ආනන්ද හිමි ඊතා සෙමින් කතා කරන්නට පටන් ගනී. ඊළඟට උන්වහන්සේ මේ සමවැදීමෙන් ආපස්සට පැමිණියා. නේව සංඥා නාසඤ්ඤායතනෙන් ආකින්චඤ්ඤායතනෙට එතනින් විඥානං ඡායතනෙට විඥානං ඡායතනෙන් ආකාසානං ඡායතනෙට එතනින් සිව්වැනි ධානයට එතනින් තුන්වැනි දෙවැනි ප්‍රථම ධානයන්ට යලිත් සතරවැනි ධානයට මේ සිව්වැනි ධානතලයෙන් මහා පරිනිර්වාණයට මේ දැන් ඇසෝදය මෙනෙහි කරමින් ඒ උතුම් සිදුවීම් සේපත් කරමින් රාතුන් වහන්සේලා සහ ගිහි බෙතිමතුන් අතර පැතිර යන්නේ පූර්ණ නිහඬතාවයකි. අන්තිමේදී අනුරුද්ධ හිමි නිහඬතාවය බිඳී බුදු හිමියන් පිරිනිවන් පෑවිට මා රැස්සු භික්ෂුන් වහන්සේලාට කීවා විරාගී තථාගතයන්ගේ නිකලල් මනාව පුහුණු කළ මනස සහිත උන්වහන්සේගේ ආශ්වාස ප්‍රාශ්වාස අවසන් වුණා. උන්වහන්සේ අවසාන සුවයට ගමන් කළා. විවෘත වූ මනසින් උන්වහන්සේ වේදනා රහිත වුණා. ඒ මනස මුදා හැරීම ගිනි සිලුවක් නිවි ගියා සහ සමානයි කියා විශාකා පූර්ණවර්ධන හා ජීවක කඳුලින් පරය අනුකාරක සභාවේ රහතන් වහන්සේලා දැඩි සිතවිල්ලේය තුරු අතරින් hama ආ සිහිල් මද පවන නැවතී ඇත්තේ බුදු හිමියන්ගේ අවසන් සුසුම සිහිපත් කරන්නට මින් නිසල වෙමිනි ආනන්ද හිමි කතා කරන්නට පෙර මොහොතකට බලා සිටි බුදු හිමියන් පිරිනිවන් පෑ මොහොතේදී භූමිකම්පාවක් වුණා එය ඇඟේ රෝම කෙලින් කරන්නට තරම් බලවත්. සාම්පති බ්‍රහ්මරාජයා මේ ගාථාව ප්‍රකාශ කළා. මේ වෙනස් වන ලෝකයේ එවැනි අසාමාන්‍ය පුද්ගලයෙකු සම්මා සම්බුදු තථාගතයන් වැනි දෙව් මිනිස් බඹුන්ගේ ගුරුන් වූ දස බලයෙන් යුතු වූ උන්වහන්සේ පවා අවසානයේට යන්නේය. මේ ලොව සියලු සත්වයෝ මරණය පැමිණි විට මනෝ කාය සංකාරයෙන් සැදී සිරුර හැරදා යුතුයමය දේවාධිපති ශක්‍ර දේවේන්ද්‍ර මෙසේ කීය සියලු සංස්කාරයෝ අනිත්‍යයි ඒවා ඇතිව නැති වී යන ස්වභාවයෙන් යුතුය ඇතිවන්නා වූ ඒවා නැගී නැති වී යයි ඒ සියල්ල සදාටම හැර යාම නිවන් අවබෝධය හා පරිපූර්ණ සුවය වෙයි. තවමත් රහත්ඵල නොලැබූ භික්ෂූන් වහන්සේලා හඬා වැළපෙන්නට වුණා. අනුරුද්ධ හිමි පවසයි. ඒ හැඟුම් පිරි අවස්ථාවේදී ඒ ප්‍රකාශය කිරීම කතරම් උත්සන්න වුණාද කියතොත් මට ඔවුන්ට අවවාද කරන්නටත් සිදු වුණා. මම කීවා මිතුරනි දෙවිවරුන් පවසනවා භික්ෂුන් වහන්සේලාට දරාගත නොහැකි නම් ඒ අය අන් අය සනසවන්නේ කෙසේද කියා අන්තිමේදී භික්ෂුන් වහන්සේලා සංසුන් වුණා ඊළඟට රාත්‍රියේ ඉතිරි කාලය මම ආනන්ද හිමියනුත් ආධ්‍යාත්මික කාරණා සාකච්ඡා කළා විශේෂයෙන් මරණය හැම විටම හැම තැනම පෙනී සිටින ආකාරය ගැන මන් උන්වහන්සේට කීවා "එවත්නි බුදු කෙනෙකුන් පවා හැර යාමට තරම් මාරයා නිර්ලජ්ජයි. එසේනම් සාමාන්‍ය අය ඒ දෛවයෙන් මිදෙන්නේ කෙසේද?" කියා මන් එක්වතාවක යෝජනා කළා බුදු හිමියන්ගේ පරිණිර්වාණය කුසිනාරාවේ මල්ල රජදරුවන්ට දැනුම් දිය යුතුය කියා ඒ කාර්ය මා බාරගත්තා. ආනන්ද හිමි ආරම්භ කරයි. ඉතින් මා ඒ ගමන ආරම්භ කළා. ඔවුන් රැස්වීම ශාලාවේ කතා කරමින් සිටියේ බුදු හිමියන් පිරි නිවන් පෑවිට ඒ ආදාන කටයුතු කරන ආකාරය ගැනයි. මම පිරිනිවන් පෑම ගැන දැනුම් දුන්නාම එතන සිටි හැම දෙනාම ශෝකයෙන් බරිත වී ඉකි බිඳමින් හඬන්නට වුණා. පොදු හිමියන්ගේ සිරුර නිසියාකාරව ආදාහනය කරන්නේ කෙසේදයි මල්ල රජදරුවන් ඇසූ විට මන් කීවා එයට චක්‍රවර්ති රජ කෙනෙකුන්ගේ සිරුරට දෙන බොහොමන් දැක්විය යුතුය කියා බුදුන් වහන්සේ පිරිනිවීමට පෙර උන්වහන්සේ තුන් අනුශාසනාවලට අනුව ඒ රජදරුවන් නිසි කටයුතු පිළියෙල කළා මල්ල රජදරුවන් රාජධානියේම මල් හා සුවඳ විලවුන් එක් රැස් කළා. පන්සේයක් සලුසේම සංගීත තෝර්‍ය වාදකයන් විශාල පිරිසක් සමග තථාගතයන්ගේ සිරුරට ගරු බොහොමන් දක්වන්නට ගියා. ඉහලින් වියනක් වැඳ සතර කොනෙහි භික්ෂූන් දින හතක්ම নিরතුරුව භාවනාවෙන් එහි ගත කළා. මල්ල රජදරුවන් සේම හැම දෙසින්ම නිමක් නැතිව එන ජනකායක් මේ උතුම් දේහයට ගෞරව දක්වන්නට පැමිණියා සත්වනි දිනයේ මල්ල රජදරුවන් අට දෙනෙක් සුවඳ පැනින්නා සුවඳ සලු හැඳ පැළඳ මෘත ශරීරය උසවා දකුණු දොරටුවෙන් ආදාහණය සඳහා ගෙන යන්නට තැත් කළා මොකක්දෝ හේතුවකට ඔවුන් කොයිතරම් තැත් කළත් ඔවුන්ට සිරුර ඔසවන්නට බැරි වුණා. ඇවිත් මගින් විමසුවා "ඇයි?" කියා අනුරුද්ධ හිමි පවසයි. ඔවුන් දකුණු දොරටුවෙන් මේ අවමංගල්‍ය පෙරහැර රැගෙන යාමට ගත් තීරණයට දෙවිවරු අකමැති බව මා කීවා. ඔවුන් එසුවා දෙවිවරුන්ගේ කැමැත්ත මොකක්ද කියා මන් තේරුම් කළා සිරුර මුලින්ම උතුරු දිසාවට ගෙන ගොස් උත්තර ద్వාරයෙන් කුසිනාරාවට ඇතුළත් විය යුතු බව ඊළඟට එය නගරය මැදින් නැගෙනහිර ద్వාරයට ගෙන ගොස් තූර්ය වාදනයෙන් සමන්විතව මකුට බන්ධන ස්තූපයට ගෙන යා යුතුයි මග දිකටම පූජෝපහාර ලැබමින් ගෙන යා යුතු බව මා කීවා මේ අලුත් යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ට පහසුවෙන්ම තථාගත සිරුර ඔසවා දේව කැමැත්තෙන් තෝරාගත් මාර්ගය ඔස්සේ ගෙන යන්නට හැකි වුණා. දස දහස් ගණන් මිනිසුන් බුදු හිමියන්ගේ පරිණිර්වාණය දැන අසා උන්වහන්සේට ගෞරව දැක්වීමට කුසිනාරාවට එන්නට වුණා. අනුරුද්ධ හිමි පවසයි සුදු ඇඳගත් සදැහැතියන් කඳුළු සලමින් උන්වහන්සේව තව එක් වතාවක් දැක බලා ගන්නට වැල නොකඩී අවුත් පැය ගණන් බලා සිටියා. මේ සියලු කටයුතු අවසානයේ චිතකය දැල්වීමට අවස්ථාවක් පැමිණියා. නමුත් එය දැල් උනේ නෑ නේද? පොන්න හිමි විමසයි. මන් මේ කොටස විස්තර කරන්නම්. මහා කස්සප හිමි ආරම්භ කරයි. මේ වන විට මම පාවා නුවර සිට කුසිනාරාවට බොහෝ සිය ගණන් භික්ෂූන් සමග පැමිණෙනවා. ඒ අතර බොහෝ අය අලුතින් සසුනට ඇතුළත් වූ අයයි. මගදී මම දෑත දෙපා සිහිල් දියෙන් දොවා විවේක ගන්නට රුක් සෙවණක නතර වුණා. වැඩි වේලා නොයා අනෙක් දෙසින් තවුසෙකු ඇවිත ආවා. පාවා නුවරට යන ඔහු හිස්මත්තේ දිව්‍යමය මදාරාමලක් නටුවෙන් ඔසවාගෙන යනවා. හරියට විශාල චත්‍රයක් වාගේ මේ වාගේ මලක් පෙනෙන අවස්ථාව විරල බව මා හොඳින් දන්නවා. මට තේරුම් ගියා බුදු හිමියන් පිරිනිවන් පෑ බව සතියකට පෙර දැනුණ භූමිකම්පාවත් මට එක් වරටම මතක් වුණා මේ සලකුණු දෙකින්ම මා තේරුම් ගත්තා උන්වහන්සේ පිරිනිවන් පෑ බව මා නැගිට තවුසානන්ගෙන් ඇසුවා මිතුර අපේ ගුරුතුමාණන් දන්නවාද කියා ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නැති වී දින හතක් වනවා කියා හිස මැත්තේ ඌ මදාරාමල පෙන්වා කීවා මම මේ මල ගත්තේ උන්වහන්සේගේ අවමඟුල සිදු කෙරෙන තැනින් කියා තවුසා පිළිතුරු දුන්නා. මා සමග ගමන්ගත් බොහෝ භික්ෂූන් වහන්සේලා මේට පෙර බුදු හිමියන්ව දැක නැහැ. මහා කස්සප හිමි පවසයි. ඔවුන්ට කුසිනාරාවට යාමට පෙර මේ ගැන නොකියුවොත් එතැනට ගිහින් කම්පා වී මිනිසුන් ඉදිරියේ නොසුදුසු ලෙස හැසිරීවි යයි මට සිතුණා. මම ඔවුන්ගේ හැසිරීමට වග කියන්නට ඕනේ. ඉතින් මා හිතුවා දැන්ම දැනුම් දුන්නාම අන් අයට නොපෙනී ඇති තරම් අඬන්නට පුළුවන් කියා. ඉතින් ඔබ වහන්සේ එසේ කීවාද? සෝපාකහිමි විමසයි. "ඔව්, මන් එහෙම කී එක හොඳයි." ඒ භික්ෂුන් වහන්සේලා තවම ආශ්‍රවයන්ගෙන් මිදී නැහැ. ඉතින් ඔවුන් විහිරුවෙන් වගේ හඬා වැළපෙන්නට වුණා. මහා කස්සප හිමි පිළිතුරු දෙයි. අනෙක් අය නම් සංස්කාරයන් සියල්ල නැසෙන සුළු බව නුවණින් දැක්කා. ඒ සම්මා සම්බුදු සිරුර පවා අනිත්‍ය බව මේ වෙලාවේ නොවේද බුදු හිමියන් පිරිනිවන් පෑවා කියා සුපත්‍ර භික්ෂුව සැහැල්ලු වී සතුටු වුණේ පුන්නහිමි විමසයි. එහිමයි ඔහු ඒ කිව් අනවශ්‍ය දේවල් තමයි මේ සංගායනාවට එක හේතුවක් උනේ. මහා කස්සප හිමි පිළිතුරු දෙයි. මම සියලු භික්ෂූන්ට ඔවුන්ගේ හැසිරීම ගැන අවවාද කොට ඒ අය සංසුන් වූවාට පසු අපි කුසිනාරාවට යළිත් ගමන් ආරම්භ කළා. බුදුහිමියන්ගේ චිතකයට මල්ල රජදරුවන්ට ගිනි දල්වන්න බැරි වූ විට මොකක්ද සිදු වූයේ බක්කුල හිමි විමසයි මේ චිතකය චක්‍රවර්ති රජ කෙනෙකුට උචිත අනර්ග චිතකයක් බව දන්නවානේ ආනන්ද හිමි කතාව පවසයි සතර දෙනෙක් සතර කුණේ සිටියා චිතකය දල්වන්නට කොයිතරම් උත්සාහ කළත් ගිනි දල්වන්නට බැරි වුණා. ඊළඟට අට දිනේ තැත් කළා. ඒත් ගිනි දැල්ුණේ නැහැ. තව තවත් අය උත්සාහ කළා. කිසි කෙනෙකුට බැරි වුණා. මල්ල රජදරුවන් කීප දෙනෙක් මල් ළඟට ඇවිත් ඇසුවා මොකක්ද මේ වෙන්නේ කියා අනුරුද්ධ හිමි පවසයි මන් කීවා ඒ දෙවිවරුන්ගේ කැමැත්ත කියා ඒ අය මගෙන් ඇසුවා කොයි වෙලේද මෙය කළ හැක්කේ කියා මන් තේරුම් කළා මහා කස්සප හිමියන් සහ තවත් භික්ෂුන් වහන්සේලා තවම මඟ එනවා ඔවුන් පැමිණි විට හැකිය කියා අපි කුසිනාරා නුවරට ආ විට මා මා සමග ආ භික්ෂුන් වහන්සේලා මකුට බන්ධන චේතිය වෙතට කැඳවාගෙන ගියා. බුදු හිමියන්ගේ දෙන වෙතට මහා කස්සප හිමි පවසයි. මා දෑත් එකතු කොට චිතකය වටා තුන් වරක් පැදකුණු කළා. ඊළඟට උන්වහන්සේගේ දෙපා අසල සිට සතර වැනි ධානයට සමවැදුනා. මා ප්‍රාර්ථනා කළා බුදු හිමියන්ගේ දෙපා ඒ 500ක් දැවටුම් තුලින් මතුවී මට නම දෙන්නට ලැබේවා කියා ඒ මොහොතේම මෙන් ඒ සියලු දවටන පැලේ බුදු හිමියන්ගේ ශ්‍රී පාද පෙනෙන්නට වුණා මා උන්වහන්සේගේ ශ්‍රී පාදයේ මැත්තේ මගේ සිරස තබාගත්තා ඒ මොහොත සිහිපත් කරන්නට මහා කස්සප හිමි මන්දකට නතර වෙයි විශාඛා පූර්ණවර්ධන හා ජීවක කඳුලිනී අනුකාරක සභාවේ රහතුන් වහන්සේලා ගැඹුරු කල්පනාවෙනි බුදු හිමියන්ගේ අවසන් සුසුම සිහි කරන්නට ගස් අතරින් හැමෝ සිහිල් පවන දැන් නිසලය දස දහස් ජනි ජනයා අතුරින් හැඟුණේ මහා ගෙරෝම් හඬක් වැනි හඬක් සභාපති හිමි කතනය කරයි හැම දෙනම එක් වනමමින් බිමට නැමී අවසාන වතාවටත් බුදු හිමියන්ට ගෞරව තෙක්වූවා. මා සමග පාවා නුවර සිට ආ භික්ෂූන් වහන්සේලා සිවුරු සකසාගෙන චිතකය වටා තුන් වරක් පැදකුණු කළා. මා තවමත් සිටියේ උන්වහන්සේගේ දෙපා මගේ නළලත මත රඳවාගෙනයි. භික්ෂූන් වහන්සේලා බොහොමන් දැක්වූ පසු මම හිමියන්ගේ ශ්‍රී පතුල් අතහැරියා. ඒ මොහොතේම චිතකය ඉබේම දැල්ලුණා. ඉක්මනින්ම ඒ ගිනිදැල් ඉහළ වියන්ට නැගී පරිස්සමින් උතා තිබූ සිරුර වෙලාගත්තා. බුදු හිමියන්ගේ තිපය දසුනින් ඉවත් වූවාම මිනිසුන් මහා හඬින් වැළපෙන්නට වුණා. අනුරුද්ධ හිමි පවසයි. ඇත්තෙන්ම ඒ අය අතරේම වසර 45ක් ගත කළ ඒ ශාස්ත්‍රූවරයා වෙනුවෙන් ඔවුන් වැළපුණ හැටි කම්පිතයි. උන්වහන්සේ ජීවත්ව සිටි කාලයේ ඒ එළඹ සිටීමෙන් තම තමන් සිහිඵල නෙලාගත්තේ නැහැ නොවේද කියා බොහෝ අයට සිතෙන්නට ඇති. තමන් ආදරය කරන කෙනෙක් නැති වූවාම බොහෝ විට එහිම තමයි. ඒ ආදරය කරන අය ජීවත්ව සිටි කාලයේදී නිසි ගෞරවය දැක්වුවා නම් සමහර විට ඒ ශෝකය, තාපය ඒ තරම් දැඩි නොවෙන්නට පුළුවන්. බුදු හිමියන්ගේ අවමඟුල් උත්සවය දක්නට ආ ගිහියන්ද භික්ෂූන්ද සියලු දෙනා පැය ගණනක් බලා සිටියේ අවසාන ගිනි පුපුරුත් නිවි යනතුරුයි ආනන්ද හිමි පවසයි. චිතකයේ ගිනි නිවන්නට ඉහලින් පහලින් දිය දහරා ඇද හෙලෙන්නට වුණා. ඊළඟට මල්ල රජදරුවන් සුවඳ පෙන් ගෙන උත් භස්මාවශේෂ මැත්තේහිලා ධාතුන් වහන්සේලාව තෝරාගත්තා. ඒ සියල්ල රන් කරඬුවක තබා ඇතකු මත තැබුවා. ඒ ඇතු පෙරහැරකින් වීදි දිගේ ගෙන ගියා. ඒ වීදි සියල්ලම වියන් බැඳ මලින් සරසා තිබුණා. නගර චතුරස්‍රයට ආවිට රජදරුවන් ඇතුපිටින් කරඬුව ඔසවා එය සභා ශාලාවට ගෙන ගියා. එය රන් සේදයෙන් වැසූ පුවරුවක තබා මහා ජනකායක් දින හතක් මුළුල්ලේ එයට බොහොමන් දක්වන්නට පැමිණියා. ඒ ධාතුන් වහන්සේලා අර පරිස්සම් කරන්නට මුරකාවල් තැබුවා නේද? උපාලි හිමි විමසයි. එහිමයි ඇවැත්නි එසේමයි අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි. ඇතුන් තුන් වලල්ලක් ශාලාව වටා මුරකලා ඒ හැම ඇතකුමත්තේම මුරකරුවෙකු සෙනඟ දිහා බලා සිටියා. රජදරුවන් සැක කළා සොරුන් ඇවිත් මේ ධාතුන් තම තමන්ගේ රාජධානිවලට නිදන් ගත කරන්නට ගෙන යයි කියා අජාසත් රජතුමා සිය ඇමතිවරයෙකුගෙන් ගොදුහිමියන්ගේ පිරිනිවීම අසා ඒ මොහොතේම සිහිය නැතිව ඇද වැටුණා ජීවක පවසයි ඇමතිවරුන් මට කතා කළා ඒ රජතුමා රෝගී වේ යයි යන සිතවිල්ල සමගයි සිහිය ආපසු රජතුමා අවට බැලුවේ ප්‍රශ්නාර්ථයෙන් වගේ යලිත් අර පුවතම ඔහුට දැනුම් දෙනු ලැබුවා යලිත්වරක් රජුට සිහිය නිති වුණා. ඊළඟ වතාවේ සිහිය ආවිට ඔහුට එම පුවත මතක තිබුණා. බුදුන් වහන්සේගේ පිරිනිවීම ගැන ඔහු මහා හඬින් ඉකි බිඳමින් හැඬුවා. පසුව හිස නිරවුල් වුණාට පස්සේ කීවා බුදුරදුන්ගේ ධාතු කොටසක් ලබා ගැනීමට තමා වහාම කුසිනාරාවට යා යුතුය. කියා එයට රජතුමාට අයිතියක් තිබෙන බවත් තමාට එය නොලැබුණොත් තමා මල්ල රජදරුවන් සමග සටන් කරන බවත් කීවා වෙනත් රාජධානිවල රජුන්ටත් තිබුණේ මේ වාගේම සිතුවිලි බත්තිය හිමි එක් කරයි විශාලාවෙන් කපිලවස්තුවෙන් අල්ල කප්පාවෙන් කෝලිය ජනපදයෙන් හැම තැනින්ම සන්නද්ධ හමුදා පිටින් සෙනඟ ආවා. ඒ හැමදෙනාම ධාතුන් වහන්සේලා ලබා ගැනීමට මල්ල රජදරුවන් සමග සටන් කරන්නට පවා ලැහැස්ති වී සිටියා. වෙටක දීපයේ බ්‍රාහ්මණයන්ද කියා සිටියා බුදුන් වහන්සේ පාලක වංශයේ කියා බ්‍රාහ්මණ කුලයේ නියෝජිතයන් ඇවිත් බ්‍රාහ්මණයන්ට ස්තූපයකට ධාතුන් වහන්සේලා ඉල්ලා සිටියා පොන්නහිමි පවසයි. පාවානුවර මල්ල කුමාරවරුන් පවා කුසිනාරාවට ආයුධ සන්නද්ධ හමුදාවක් එව්වා. ඒ Tamanගේ කොටස අරගන්නට සෝපාක හිමි පවසයි. බුදු හිමියන්ගේ ධාතුන් වෙනුවෙන් සටන් කරන්න හමුදාවන් හතක්ම කුසිනාරාවට ගමන් ගත්තා. කුසිනාරාව සටන්කාමී හමුදාවන්ගෙන් වටවී බව දැනගත් මල්ල කුමරකු කෑකසා කීවා බුදුහිමියන්ගේ ධාතුන් මේ මිහිපිට වටිනාම වස්තුවයි. ඒවා කිසි කෙනෙකු සමග බෙදාගන්නේ නැහැ කියා අනුරුද්ධ හිමි පවසයි. එදින වාතාවරණය හරිම උණුසුම්. අපි හැමෝම හිතුවේ කොයි මොහොතේ හෝ මහා යුද්ධයක් පටන් ගනීවි කියායි ආනන්ද හිමි පවසයි. මෙවිට ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා මෙතැනට ආවා. මහා කස්සප හිමි පවසයි. ද්‍රෝණ කල්පනාකාරී ශූර බමුණි. බුදු හිමියන්ගේ ධාතුන් වෙනුවෙන් සටන් කිරීම උන්වහන්සේගේ මතකයට කෙරෙන මහා නින්දාවක් කියා ඔහුට සිතුණා. බුදු හිමියන් සාමය අවෛරය වෙනුවෙන් කතා කළ මහෝත්තමයාණන් බව ඩ්‍රෝන දන්නවා. පන්සාලිස් වසක් ලෝකයේ ආලෝකය වූයේ උන්වහන්සේයි. ඩ්‍රෝන බ්‍රාහ්මණ මේ කොටස් අතරේ සාමයේ ඇති කිරීමේ චේතනාවෙන් කුඩා ගොඩැල්ලක් මතට නැගී බුදු හිමියන්ගේ ගුණ වර්ණනා කළා. ආනන්ද හිමි ආරම්භ කරයි. මුල් වර්ණනාවන් කලහ කරමින් තරහෙන් සිටි කුමාරවරුන්ට ඇසුණේවත් නැහැ. ඒ අය සිටියේ එකිනෙකාට කෑ ගසමින් බැනගනිමින් ඩ්‍රෝනගේ දෙවෙනි ගායනය ඇසෙන විට තමයි අවධානය ලැබුණේ මේ කුමාරවරුන් බොහෝ දෙනා ඩ්‍රෝනගේ ගෝලයෝ මේ කල්පගේණිය අස්සේ ඔවුන්ට ඒ කටහඬ ඇසුණා ඊළඟට සේරම කෑකැසීම් එක්වනම නතර කළා ඒ අයගේ සම්පූර්ණ අවධානය ඇති බව ඩ්‍රෝන දැනගත් විට උස් හඬින් කීවා මට සවන් දෙනු මැනවි උතුමාණනි කියා අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉවසීම අවෛරයගෙන දේශනා කළා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදා ගන්නට බැරිව යුද්ධ කිරීම නුසුදුසුයි උන්වහන්සේගේ උතුම් ස්වභාවයට අපි කරන නිගරෝගීය අපි එකමුතු වී එකඟව මේ ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදමු මේ දේශය හරහා සෑම තැනම අපි උන්වහන්සේට ගෞරව කරන්නට ස්තූප නිමවමු කියා එකිනෙකාට කෑගසමින් සිටි කුමාරවරුන් කීවා ගුරු බමුණාණෙනි ඔබතුමා මේ සියල්ල නිසියාකාරව කොටස් 8කට බෙදෙනවා නම් අපි එකඟ වෙන්නම් කියා අනුරුද්ධ හිමි පවසයි. සැනසිලි සුසුමක් කෙළූ ඩ්‍රෝන බමුණා බුදු හිමියන්ගේ ධාතුන් තැන්පත් කර තිබූ රන් කරඬුව විවර කළා. කුමාරවරුන් ශෝකයෙන් වෙලී සිටියේදී ද්‍රෝණ බමුණා බුදු හිමියන්ගේ දකුණු දළදා දෙනමගෙන් දලඳාවක් ගෙන තම ජටාවේ සංගවාගත්තා. අනෙක් දලඳාව බිම දමා පයින් වසාගත්තා. වම් උඩු දලඳාවගෙන වස්ත්‍ර අතරේ සංගවාගත්තා. අප කිසිවක් කීවේ නැහැ. මෙතන ලේ ගැලීමක් සිදුවේ කියා ශක්‍ර දේවේන්ද්‍රයාත් ද්‍රෝණගේ මේ සොරකම බලාගෙන සිටියා. මහා කස්සප හිමි පවසයි. ශක්‍ර දේවේන්ද්‍රයා ද්‍රෝණගේ ජටාවෙන් ඒ දන්ත ධාතු රැගෙන තවතිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කළා. මෙය සිදු වුණ බවවත් ද්‍රෝණ බමුණා දුටුවේ නැහැ. ඒ දන්ත ධාතුන් නිසකවම කාලයාගේ ඇවෑමෙන් තවත් තැනකට වඩීවි. පුන්නහිමි පවසන්නේ සියල්ල දන්නා සිනාවකිනී අනෙක් රාතුන් වහන්සේලාද පුන්න රාතන් වහන්සේගේ දෙනම දැනගෙන මුනිවත රකිති. ද්‍රෝණ බ්‍රාහ්මණයන් ධාතුන් වහන්සේලා සියල්ල කොටස් 8කට බෙදා පැමිණ සිටි පිරිස්සල නියෝජිත කුමාරවරුන්ට පිළිගැන්නුවා ආනන්ද හිමි පවසයි. ඒ කාර්ය අවසන් කළාට පසු ඩෝන තෙමේ රාසෙයිම බැලුවා තම සොරාගත් දන්ත ධාතුන් වහන්සේ ජටාව තුල තිබෙනවාදයි කියා එය නැති බවදත් ඔහුගේ මුහුණේ විස්මය කම්පනය මතු වුණා. නමුත් ඒ ගැන නොපෙන්වා කිසිවක් නොකියා සිටියේ තමාගේ සොරකම ගැන නිහඬවීම වඩාත් සුදුසු බව දැනගෙනයි. නමුත් ඔහු ධාතුන් වහන්සේලාගෙන ආ කරඬුව ඉල්ලූ පසු කිසි කෙනෙක් එයට එරෙහි වූයේ නැහැ. මෙවිට තවත් කුමාරවරුන් පිරිසක් යුද්ධයට සැරසී පැමිණියා අනුරුද්ධ හිමි පවසයි. ඔවුන් හිමියන්ගේ පරිණිර්වාණය ගැන අසා ඒ මොහොතේම ආවේ ධාතුන් වහන්සේලාගෙන් කොටසක්ගෙන යාමටයි. මල්ල රජදරුවන් ඔවුන්ට කීවා ඔවුන් පමා වැඩි බව අන්තිම කොටසත් බෙදා අවසానයි. ඒ අය හැමතෙම දැනුම් දුන්නා යලිත් බෙදන්නට යාමෙන් ධාතුන් වහන්සේලා කෙලසන්නට නොහැකි බව එක් මල්ල කුමාරයෙක් කීවා මෙන්න මේ චිතකයේ දැවුන දැව කෑලි ගෙන යන්න කියා ඒ කුමාරවරුන් ඒන් සෑහීමකට පත්ව ඒ අඟුරු ටික රැගෙන ගියා බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රැගෙන අට පිරිස ඒවා තම තමන්ගේ අග නගරවලට ගෙන ගොස් ස්තූප නිමවා ඒවායේ තැන්පත් කළා අනුරුද්ධ හිමි පවසයි ඩ්‍රෝනත් ධාතු තිබූ රන් කරඬුව නිදන් කරන්නට ස්තූපයක් තැනෙව්වා අලු ගෙන ගිය කුමාරවරුන් ඒ විදියටම ස්තූපයක් නිර්මාණය කළා මේ ආකාරයෙන් බුදු හිමියන්ගේ ධාතු ගෞරවයෙන් තැන්පත් කරන්නට ස්තූප 10ක් ගොඩනැගුණා. ඒ හැම තැනකම මේ ධාතුන් අර පරිස්සම් කරන්නට බොහෝ ආරක්ෂිත කටයුතු කෙරුණා. උපාලි හිමි පවසයි. මහා කස්සප හිමියනි බුදුරදුන් විශ්වාස නොකරන වෙනත් අය ඒවා සොරාගෙන විපත් පැමිණිය හැකි බව ඔබ වහන්සේ පෙර පටන්ම දුටුවා. පසුව තවත් ආරක්ෂාවට මා වැඩිමනක් ධාතුන් වහන්සේලා ආපසු ගත්තා. කුඩා කොටස් පමණක් හැම ස්තූපයේම රඳවා පසුව තවත් ආරක්ෂාවට මන් වැඩිමනක් ධාතුන් වහන්සේලා ආපසු ගත්තා. මහා කස්සප හිමි පවසයි. ඉතිරි සියල්ල මම අජාසත් රජුගේ උදව්වෙන් රහසිගත තැනක තැන්පත් කළා. දැන් ඒ සියල්ල ස්තූප 80ක තැන්පත් වී තිබෙනවා. මේ සියල්ල එසේ තිබෙන බව රජතුමා මේ අප පිරිසත් හැරෙන්නට කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ රහසිගත නිදන් කිරීමට හේතු තිබෙනවා. එය ඔබ නොදන්නා අනාගතයට සම්බන්ධ දෙයක්. ජීවිතයේ අවසානයේ දක්වාම මෙය රහසක් වශයෙන් තබා ගන්න කියා මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා අනෙකුත් රාතුන් වහන්සේලාත් විශාකා පූර්ණවර්ධන හා ජීවකත් නිහඬවම අනුමැතියකට හිස් සැලති මහා කස්සප හිමි හැම දිනාටම උණුසුම්ව සිනාසෙයි දැන් අනුකාරක රැස්වීම ස්වභාව මෙතකින් නිමා වෙනවා බුදු හිමියන්ගේ ජීවිත මතක ආවර්ජනය සම්පූර්ණයි ඔබ හැමගේ අගනා මතක දායාද ලැබීම ගැන මන් අවංකවම නිහතමානීව ස්තුතිවන්ත වනවා දැන් මේ කතාව හැමදාටම අර පරිස්සම් නිසා දැන් අපේ අවධානය විශාකාවන්ගේ නව ආරාමයට යොමු කරමු අප වෙනුවෙන් ඇය විශේෂ දානයක් පිළියෙල කොට තිබෙනවා. මට විශ්වාසයි නිමක් නැති අමුත්තනුත් බලා සිටිනවා. විශාකාත් ඇගේ සැමියත් වෛද්‍ය ජීවකත් මහා කස්සප හිමියන්ට සහ අනෙක් රාතුන් වහන්සේලා හිඳ සිටින තැනට ගොස් ඔවුන්ගේ දෙපා අසල වඳේ. විශාකාගේ දෑස්වල කඳුළු පිරී ඇත. ඒත් ඇගේ මුහුණේ රැඳෙන්නේ පුළුල් සිනහවකි. අද ඔබ වහන්සේලා බුදු හිමියන්ගේ මහා පරිනිර්වාණ ආවර්ජණයට අපට සහභාගී වන්නට ඉඩ සැලසීමේ ගෞරවය මා විස්තර කිරීමත් අවශ්‍ය නැහැ. විශාකා පවසන්නේ නියතමානීවයි. පූර්ණවර්ධනත් ජීවකත් හැඟුම්බර බැවින් ඔවුන්ට කළ හැක්කේ දෑත් එකතු කොට හිස නමා ගැනීමයි. මහා කස්සප හිමියනුත් අනෙක් අනුකාරක සමාජිකයනුත් අසුන් වලින් නැගී පරිණිර්වාණය සිදුවීම සදාතනික කිරීමට අනාගත යහපත සඳහා කළ ඒ මතක සටහන් තැබීමට සෙවණ දුන් අති උතුම් වූ තුරු වදුල යටින් ඉවත්ව යති සිහිල් සුළඟක් කොළ අතු අතරින් hama යන්නේ නිවන් අවබෝධ කරගත් භික්ෂුන් වහන්සේලාට සහ ඔවුන්ගේ බැතිමත් දායකයන්ට සමු ගැනීමේ ආශිර්වාදයක් කරන්නට මෙනි. සභාපති හිමියන් අලුත් ආරාමේ දොරටුව වෙතට යාමට පෙරමුණ ගනී. ඒ අනුව අනෙක් අනුකාරක සභා සමාජිකයන්ද උපාසක තිදෙනාද ගමන් ගනිති. ඔවුන් ආරාම ద్వාරය වෙතට ලන්වන විට අනෙක් රාතුන් වහන්සේලාද විශේෂ අමුත්තන්ද දාන උත්සවයට සහ ආරාම පූජා උත්සවයට සහභාගී වීමට පියවර ගනිති. කල්යාණි භික්ෂුණිය ඉදිරියට පැමිණ රාතුන් වහන්සේලාට নমස්කාර කරයි. එකේ සම්සුන් රේඛා සහිත මුහුණෙහි සිනාවකි. දෙටු රාතන් වහන්සේලා එගේ පිළිගැනීම උණුසුම් සිනහවෙන් භාරගනී අජාසත් රජතුමාත් වජිරාදේවියත් ගරු දෙටු සංඝයා වහන්සේලාට නැමී වඳිති. අනාථ පින්ඩික සිටුතුමාගේ පුත්‍ර කාල හා බිරිඳ සුජාතා ඊළඟට සිට එසේම ආචාර කරති. විශාකා සහ පූර්ණවර්ධනගේ දරුවන් 20 දෙනාද ඔවුන්ගේ දරුවන්ද සියලු දෙනා සුදුවතින් සැරසී සිටිති. ඒ හැම දෙනාද ආර්ය වූ පිරිසට ගෞරවයෙන් වඳිති. මහා කස්සප හිමි 500ක් රහතුන් වහන්සේලා තමා වටා රැස් කොටගෙන සියලු දෙනා එක්ව නව ආරාමයට ආශිර්වාද සහ ආරක්ෂාව ගෙනෙන පිරිත් සත්‍යයනා කරති. බොහෝ අමුත්තන්ද මිතුරන්ද නිහඬව වැඳ සිටියහ. ඒ මිහිරි පරිත්‍රාණ ස්වර උදෑසන වා ගැබ පුරා විසිරී යයි. අන්තිමේදී මහා කස්සප හිමියන් විශාකා දෙසට හිස සලයි. මේ සංඥා කිරීම ඇයට නව මහල් ద్వාරය තුලින් පෙරමුණේ ඇවිද යාමටයි. ඇය දෙටු භික්ෂූන් වහන්සේලා හා සිනාසී අසිරිමත් දානශාලාවට මහා පෙරහැරින් ඉදිරියෙන්ම ගමන් ගන්නේ මේ අවස්ථාවේ සතුටු සහගත හැඟුම් පිළිඹිඹු කෙරෙන බොහෝ තෝරිය හා බෙර වාදන මැදයේය. ආකාශය දිදුලයි වාගබ පරිසරය සියල්ල පුරා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ගලා යයි.